ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ප්‍රයාදර රසික රසිකාවනේ මේ ඇරඹෙන්නේ ඉරිදා සංග්‍රහයයි. හීරි ඔත්තප්පිය මේ දේව ධර්ම දෙක දෙවියන් විසින් ප්‍රිය කරන්නා වූ ධර්ම දෙකක් ලෝකපාලක ධර්ම දෙකක් හැටියට සැලකෙනවා. ලැජ්ජා බය fear and shame පව් කරන්න නරක වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ බය වෙන්න ඕනේ කියන කාරණය එහිදී කියවෙනවා. මම මෙහි ආවේ ප්‍රීතියත් ශෝකයත් ඇතිවයි. ප්‍රීතිය තරුණ අය සමග සිටින නිසා තරුණ දවස් හිරුවෙලියෙන් ආදරයෙන් පිරීලා සංගීත නැටුම් තියෙනවා. ශෝකය තමයි මරුණු විශ්වවිද්‍යාල පද්ධතියක කතා කරන්නට සිදුවීම. පරාක්‍රම කොඩිතුවක්කු තමන්ගේ මම කතා කරනවා දෙවැනි කොටසේ ආරම්භක ලිපියේ මුල් වාක්‍යයෙහි එසේ සඳහන් කොට තිබෙනවා. පරාක්‍රම කොඩිතොක්කු ඉතා ප්‍රකට කවියෙක්. නවකතා කරුවෙක්, කෙටි කතා කරුවෙක්, ਵਿਚාරකයෙක්. අපි ඔහු විසින් ලියන ලද මේ ගීතයට සවන් යොමු කරමු පුරන්නප්පු චිත්‍රපටය. ස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ පුරන්නප්පු චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය සැපයුවා. විශාරද සුනිල් එදිරිසිංහ එම ගීතය මෙසේ ගායනා කළා වෙලා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩ රට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුනාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකු කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකට බන්දක් ගෙවන්න වේරිද නුදුරු මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ බලේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපි වැලි ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුදගිනි දැල් නැගුණා නාසික ආලෙන් කොත් කොටනා කඩුමුව කියලා අප්පන්නේ කවදද පරසුද්දන් සිංහල පොළොවේ කැටි ගහලා කන්නේ ගෙදර දුක්පත් නෑ දැයින් පෙරමුණකට රැස් වෙන සද්දේ කකුළු ලෙසට සුන්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත් තොවේ ඉබ්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනග මැද යම යුද්ධේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපුහින් අත ඉස්බෙත් විසි වී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාදපි ගරීයසි එනිදා සංග්‍රහයෙන් මේ සංස්කෘත පාඨය කීපවරක් අප විසින් කියා තිබෙනවා. ජනනී කියන්නේ අම්මා, මාතාව, මව, ඇය ධරණී පොළව වගේ. එතකොට වැදූ හැදූ වැඩූ අම්මාත් උපන් බිමත් ස්වර්ගයට දිව්‍ය ලෝකයට වඩා වටිනවා කියලා මේ සංස්කෘත පාඨයෙන් එලිදරව් කරනවා ಗುಣධර්ම පිළිබඳ අප පෝෂණය කළ මව කාන්තාවගේ උතුම්ම পদවිය මව් পদවිය. ඒ ගැන සිහිපත් කරනවා ජාත්‍යන්තර කාන්තා දිනය තුල ඒ සම්බන්ධයෙන් අපි අම්මාට උපහාරයක් හැටියට ගීයක් ඉරිදා සංග්‍රහයෙන් ප්‍රචාරය කරමු. ඔබේ රසවින්දනය අපේ රසවින්දනය උදෙසා. Thank you. බුදුදාස ගලප්පතිගේ කාව්‍ය නිර්මාණ ග්‍රන්ථයක් එළිදුටු බව අපි දන්නවා. ඒ අසිරිමත් නොනගතයයි පොතේ නම. ලොවම වසාගත් රෝබිය ඇවිදින් මගේ ගේ දොර ළඟ කතා කරනවා එළියට ඇවිද ගිහින් ලොව බලන්න. බියෙන් සලිතවන්න මගේ හිත වසා දමා ගෙයි මහදොර ගෙතුලට වැද අතරමංව බීත සිහින දහසක් මැද කවිලියන්න කෝනෑ සිත මිතුරන් කියනා විලසට ගිලාන වී ඇත මා සිත ගතෙහි සවිය නොබිඳුනාට එසේ වුවද කවි සිත ඉඳ හිට අවදිව කියූ ලෙසට ලියූ කවියේ ඡායාවක් දකින්න ඔබ මේ කවි තුල බුද්ධදාස ගලප්පති තරුණායට බොහොම අත දෙනවා ඒ ආගේ නිර්මාණ කවි නිර්මාණ සයිබර් අවකාශයේ රැඳෙන ඒවා පොත්පත්වල ලියවෙන කවි පුවත්පත්වලට කුවා දක්වනවා රසවත් හරවත් දේවල් අපට කියලා දෙනවා. ඉතින් කල්පනා කළා බුද්ධදාස ගලප්පති විසින් සනත් නන්දසිරි කලාකරුවාට දශක ගණනාවකට පෙර ලියන ලද මේ ගීතය ඔබ වෙනුවෙන් තිලින කරන්නට. වන්නේ පෙත්ති මලෙන් අත්හැරුණු පෙත්තක් මේ දිනවල සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා ප්‍රගීතිකා ජයසේකර විසින් ලියන ලද මේ කවි පොත මේ කවි පොත රසවත් සහ අර්ථ සම්පන්න පද්‍ය කවි රසකින් සමන්විත කෘතියක් මහවැසි වලක්වා පමනට දී වතුර කල් නිසි බලා දුන්නා මැනවින් පොහොර පසෙකින් සිටියමුත් බලමින් වැඩෙන අයුර සෙවණක් පැතූයේ නැත ඝන අතුපතර. බොහොම රසට ඇය මේ කවි පොත ලියලා තියෙනවා. ලද අවස්ථාවකදී ඔබත් කියවලා බලන්න. ඉතින් ශ්‍රීමති තිලකරත්න කියන ගායන ශිල්පිනිය දිහාවටයි හැරෙන්න සූදානම් වන්නේ ඉරිදා සංග්‍රහයෙන්. ඇය මధుර ගීත රැසක් සිංහල ගීත වංශයට එකතු කළා. බොහෝ වෙලාවට ඇයට ගීත ලියලා තින්නේ ප්‍රේම කීර්තිද අල්විස් වගේම වික්ටර් රත්නායක සංගීතවේදියා තනු නිර්මාණය කොට තිබෙනවා. අපි බලමු ඇගේ කටහඬ ඇගේ ගී හඬ අසන්නට. Thank you. අනන්තයට ආනන්ද ඉංග්‍රීසි ගුරුවරයා දකුණු පළාතේ තිස්සමහාරාමේ ජීවත් වෙන්නේ. ඇය පරිවර්තනයක් කොට තිබෙනවා ඒ ලස්සන පොතක්. මෛත්‍රී දේවිගේ It Does Not Die ඉංග්‍රීසි පොත ඉන්දියානු ලේඛිකාවක් මෛත්‍රී දේවි වියපත් නොවු ප්‍රේමය පොතේ නම. ඒ පරිවර්තනය කියවුවා. මම ඉහළ ආලින්දයේ නැගී සිටීමේ ඔහු පහළ වීතියේ සිටියේය. මාධවි වැල සෙලවෙන සෙවණැල්ලක් සකසා ඇත. ගිනිගෙන දැවෙන අවුරශ්මියෙන් මුහුණ මුවා කරගනිමින් ඔහු හිස ඔසවා මදෙස බලයි. ඉර නමේ කුරිරු බවෙන් නැලවෙන මුහුණ හරියටම ඒ කවුරුන් හෝ ඔහුව රත් යවටකින් හංවඩු ගැසූ කලෙක මෙනි. දුක්ඛිත භාවයෙන් පීඩිත වූ එවන් වේදනාත්මක මුහුණක් මා අද තෙක්ම දැක නැත. දුක් මුසු බව කරදර පීඩා මුළු ලෝකයම වට කරලා තිබෙන වෙලාවක් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා. හැමතැනම යුද කල කෝලාහල බීතිකාවක් රජයනෝ ඒත් ජීවිතය ගඟක්සේ ගලා යනවා. ජීවිතයේ ස්වභාවය එයයි. අපි බලමු උත්සාහ කළා බෙන්ගාලි ගීයකට සමන් යොමු කරන්නට. බෙන්ගාලි ගීත, රවීන්ද්‍ර ගීත, බෙන්ගාලි මටියාලි බාවුල් ගීත ලස්සන සාහිත්‍යයක්, සංගීත කලාවක්, නැටුම් කලාවක්, චිත්‍ර කලාවක් ලෝකයට විදහා පෑවා. ඉන් එක් අංශු මාත්‍රයක් හෝ රස විඳ ගන්නට හැකිනම් එය මනහර අත්දැකීමක් වනවා නිර්නුමානයි. যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা যদি কেউ কথা না কয় ওরে ভাবা কেউ কথা না কয় যদি সবাই থাকে সবাই করে ভয় যদি সবাই থাকে সবাই করে ভয় তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে তবে পরাণ খুলে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি সবাই ফিরে যায় করে যাও যদি গগন পথে যাবার কালে কেউ ফিরে না যায় তবে পথের কাঁটায় তুই রক্ত মাখা চরণ দলে একলা দল রে তবে পথের কাঁটায় তুই রক্ত মাখা চরণ দলে একলা দল রে যদি তোর ডাক শুনে কেউ না ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක පෙරවරු 9යි විනාඩි 55යි දැන්. එෂා නපුවා